දැන් අපිට කාල වේලාව නම් නිම වීගෙන යනවා දිනෝෂ මහත්මයා ගෞරවනීය සයන්හන්ස මේ අද ඔබ වහන්සේ මේ චෛතසික ගැන විවිධ අවස්ථාවල සඳහන් කරපු නිසා මට හිතුණා සයන්හන්ස දැන් අපි අපි හිතනවටත් වඩා අර සිත වගේ මේ චෛතසිකත් ගැනත් ලොකු දැඩි අවධානයක් අපි අවබෝධයක් ඇති කරගත යුතුද කියලා මොකද දැන් අර සම්මා වාචා සම්මා ආජීව වගේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු පවා මේ චෛතසික ඉතින් ඇත්තටම අපි සිතට වගේම මේ චෛතසික ගැන දැඩි අවබෝධයක්කින් ඉඳීම ඉතාම වැදගත් නේද කියලා සායනාංශ. ඔව් ඇත්තටම දැන් දැන් චිත්තානුපස්සනා සතිපට්ඨානයේදී ඍජුවම සිත ගැන අවධානය යොමු කරනවා ධම්මානුපස්සනාවේදී වෙන වෙනම චෛතසික ධර්ම ගැන. ඒ කියන්නේ දැන් චිත්තානුපස්සනාවේදී අපි රාග රාගය නැමැති චෛතසිකයෙන් යුක්ත එහෙම නැත්නම් ලෝභය නැමැති චෛතසිකයෙන් යුක්ත සිත අපි ලෝභ සිතයි රාග සිතයි කියලා හඳුනා ගන්න. ධම්මානුපස්සනාවේදී ඒ සිතේ යෙදෙන රාගය, සිතේ යෙදෙන ලෝභය අපි ඒක කාමච්ඡන්ද නීවරණේ හැටියට වෙන්කොට හඳුනා ගන්න. එතකොට අන්න ඒ විදිහට දැන් මේ ධාතු මනසිකාරය කියන තැනට යනකොට එහෙම නැත්නම් ධම්මානුපස්සනා කියන තැනට යනකොට ඒවා වෙන් වෙන් කරලා වඩා සූක්ෂම විදිහට වෙන් කරලා හඳුනා ගන්නට අපි පුහුණු වෙන්න ඕනේ. මුලදී අපි ඒකීයව හඳුනාගෙන තියෙනවා ඒකට ඉතින් 아무තු වෙහෙසක් ඕන නැහැනේ අපිට දැන් සත්වයේක පුද්ගලයේක ආත්මයක් ආදී වශයෙන් හිතාගෙන ඉන්නෝ ඊට පස්සේ අපි මෙතන සත්වයේක පුද්ගලයේක ආත්මයක් නැහැ කියන බව වටහා ගන්නට නම් නාම රූප වශයෙන් ඊට පස්සේ නාම රූප තව කොටස් කරලා නාම කියන්නේ සිතයි ඒ සිත කියන්නේ චිත්ත සහ චෛතසික ධර්ම ඊට පස්සේ චිත්ත කියන්නේ එකක් නෙමෙයි සිත් සමූහයක් එතන සිත් 89ක් ක්‍රියාත්මක කරනවා චෛතසික කියන්නේත් එකක් නෙමෙයි චෛතසික 52ක් ක්‍රියාත්මක කරනවා රූප කියන්නේ එකක් නෙමෙයි රූප 28ක් ක්‍රියාත්මක කරනවා දැන් මෙහෙම මේවා කඩ කඩ බෙද බෙද බලන්නට ඕන බලන්න ඒවා ගැන ඉස්සෙල්ලා ඉගෙනීමක් දැනීමක් තියෙන්න ඕන ඉතින් ඒ හැම දෙයක්ම අවශ්‍යයි විදර්ශනාවට දැන් අපි අර මුලින් කිව්ව එකයි යමක් කටපාඩම් කරලා තිබුණොත් තමයි ඒක අවශ්‍ය තැනට සිහිපත් වෙන්නේ. ඒ වගේ මේවා ගැන මූලික දැනුම තිබුණොත් තමයි අපිට ඒවා අවශ්‍ය තැනදී මතු කරගෙන ඒ පිළිබඳ ගැඹුරු විදර්ශනාවකට යන්න පුළුවන් වෙන්නේ.